අද දවසේදී මේ තුනක් පිළිස බලාපොරොත්තු වන්නේ පටිච්චසමුප්පාදයේ පෙළෙන කලාචර පත්‍යා පස්සෝගෙන් ඒ පිළිනු ස්පර්ශයේ පිළිබඳව ධර්මානුකූලව කරුණු වටහාගෙන ඒ තුලින් උතුම් නිවන මාර්ගය සාක්ෂාත් කරන ආකාරය දැනගන්නයි. ඒ නිසා තේරුම් අරගන්න ඕනේ ස්පර්ශය කියන්නේ මොකක්ද? ඒ ස්පර්ශය කියන්නේ හටගන්නේ කොහොමද? ඒ ස්පර්ශ නිරෝධයේ කුමක්ද? ස්පර්ශයේ නිරෝධ කරන මාර්ගය කුමක්ද කියලා හොඳින් තේරුම් ගන්න පුළුවන් වුණා නම් මෙන්න මෙතෙන්ට පුළුවන් කරලා දෙනවා ආය ධර්මයේ තුලින් උතුම් නිවන් සාක්ෂාත් කරගන්න. අවශ්‍ය කරන සීසත් ධර්ම රත්නය ලැබෙනවා. එහෙනම් අපි දැන් තේරුම් අරගන්න ඕනේ ස්පර්ශ විවිධාකාරයෙන් දෙතිරම් මේ මෙතන පෙන්නපු සසර දුකට හේතු වෙන යම් ස්පර්ශයක් ගොඩ නැගෙනවා නම් ඒ කෙබඳු ස්පර්ශයක්ද කියන කාරණේ ධර්මානුකූලව තේරුම් ගත්ත දාතයි මේ පරිත්‍යාගෝපාදයේ තුලින් දෙන්නපු ඒ අවිද්‍යාවසහගත ස්පර්ශය කුමක්ද කියලා තෝරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ ආකාරයෙන් වටහා ගත්තේ නැත්නම් අපිට පුළුවන්කමක් නැහැ. අත්හැරියේසු නොඇලී මිදියාති යම් ස්පර්ශයක් වෙනම් ඒ කෙබඳු ස්පර්ශයක්ද කියලා තේරුම් ගන්න. අන්නේ තේරුම් ගැනීමට නම් ස්පර්ශයක් මනසේ වටහා ගන්න ඕනේ. මොකන්ද මෙතන මේ ස්පර්ශයේ කිව්වේ කියන කාරණේ ගැන. අපි දැන් නිල්ලක නිල්ලක් ඉගෙන ගැටුවොත් ඒකත් එක්තරා ස්පර්ශයක්. ගලකට ගලක් එකට හැප්පුවත් ඒකත් එක්තරා ස්පර්ශයක්. ඒ වගේ ඇහැකට රූපයක් පේන එකත් එක්තරා ස්පර්ශයක්. හැබැයි මේ කියන ස්පර්ශය නිරෝධ කරන්න පුළුවන් එක ජීවත් වෙලා ඉඳදී මාර්ගඵල අවබෝධයත් එක්ක නිරෝධ වෙන දෙයක්. අරියත් ඵලයටපත් වුණාම මේ ස්පර්ශයේ ගහමින් නිරෝධයි. හැබැයි මොලේ ස්පර්ශයේ මේ නිරෝධ වුණේ අවිද්‍යාව පස්යෙන් හටගන්න අවිද්‍යාව සහගත ස්පර්ශයයි. එහෙනම් අපි දකින්න ඕනේ අවිද්‍යාව පස්යෙන් හටගන්න ස්පර්ශය මොකද්ද? අවිද්‍යාව සහගතව පවතින ස්පර්ශය කියන්නේ මොකද්ද? මේ කියන කාරණේ අපි හොඳින් තේරුම් අරගන්න ඕනේ. නම් මේක තේරුම් ගැනීමට හරි වටිනාකමක් තියෙනවා මොකක් නිසාද? ස්පර්ශයේ කියන එකම වටහා ගන්න පුළුවන් මේ ස්පර්ශය තුලින් අපි අවිද්‍යාව නිසා ගෝචරද සසර ගමට හේතුකාරක වන්නා ස්පර්ශයක් අපිට ලැබෙනවද? එහෙම ස්පර්ශයක් අපි ලබනවා නම් පසපත්‍ය වේදනා වේදනා පත්‍ය සංහා සංහා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති කියන ක්‍රමයට අපි මතු ජාතියකට සසර ගමන්ට හේතුකාරක වෙලා ඉන්නේ. එහෙනම් ඒකට හේතු වෙන අවිද්‍යාව නිසා හටගන්න ස්පර්ශය අපිලාල තිබුණේ නැත්නම් අපි දන්නවා ස්පර්ශ නිරෝධයි, පස්ස නිරෝධා, වේදනා නිරෝධෝ, වේදනා නිරෝධා, සංඥා නිරෝධෝ, සංඥා නිරෝධා, උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධා, භව නිරෝධෝ, භව නිරෝධා, ජාති නිරෝධෝ, ජාති නිරෝධා, ජරා මරණ ශෝක පරිදේව, දුක්ඛ දෝමනස උපායාසා නිරුද්ධාන්ති කියන තැනට අපිට පුළුවන්කම ලැබෙනවා දුක ඇති කරගන්න මාධ්‍යයේ ඒ ආකාරයෙන් සකස් කරගන්න. එහෙනම් අපි දැනගන්න ඕනේ මේ ස්පර්ශ මොනවද? මේ ස්පර්ශය නිකම්ම ස්පර්ශයක් නෙවෙයි. පරායන මුල් කරගෙන හටගන්න ස්පර්ශයක් ඇත්නම් එතෙන් දෙන්නකන් අපි අර මේ ආකාරයෙන් තේරුම් අරගන්න ඕනේ. හේතු පරිච්ඡේදම්පාල ක්‍රමයක්, සත්‍ය පරිච්ඡේදම්පාල ක්‍රමයක්, ඒ වගේම සම්පවිත සහ අඤ්ඤමඤ්ඤ කියන සතර ආකාරයක පරිච්ඡේදම්පාල ධර්ම ක්‍රම හතරක් තුලින් මේ අවිද්‍යාව කියනා වූ මූල ධර්මයේ සමග මූලයේ සමග සම්බන්ධතාවයක් ඇති කරනවා ඔය කියන ස්පර්ශ කියන ස්වභාවය. ස්පර්ශ චෛතසිකය කියලා පෙන්වන්නේ එකක්. සලායතන පත්‍ය පස්සෝ කියලා පෙන්වන ස්පර්ශයේ තව එකක්. මේවා පතුලවාගත්තොත් අපිට හොයාගන්න බැරි වෙනවා යථාර්ථයේ නිවන් මාර්ගය. මේක අපි අද ලකින්ට ඕනෑම මාර්ගය මේ කියනා ස්පර්ශයේ තුනේ ඇතිවෙන්නා වූ අවිද්‍යා භාගයට වැඩ පිළිවෙල කුමක්ද කියලා අපි දකින්න ඕනේ. ඉතින් ඒකට අන්‍යවල සම්බන්ධතාවයක් තියෙනවා. එහෙනම් මේ කාරණා කියන එක විග්‍රහ කරලා තේරුම් අරගන්න ඕනේ. අපි විසින් මේ ඉවත් කළ යුතු අවිද්‍යා භාගයට ස්පර්ශයේ තෝරා ගන්න ආකාරය මෙසේ වටහා ගන්න ඕනේ. දැන් අපි දකිමු කුංචි උපමාවක් අරගෙන මේ ස්පර්ශයේ හැටි තේරුම් ගන්න දෙයක්. අවිද්‍යාව සහගත නම් මොකද වෙන්නේ? අපි ස්පර්ශ කරන් අපිට ඇහැට රූපයක් ස්පර්ශ වෙනවා. කාන්ත ශබ්දයක් ස්පර්ශ වෙනවා. මේ ආකාරයෙන් එනකොට ඒ ස්පර්ශ වෙනේනවට අනුකූලව අපි මනසේ ස්පර්ශයක් ගොඩනගා ගන්නවා. ගොඩනගා ගන්න ස්පර්ශයන් මුක්ති විඳිනවා. මොනවාද මේ මුක්ති විඳින ගොඩනගා ගන්න ස්පර්ශ? යම් කිසි කෙනෙකුට දරුවෙක් ඉන්නවා නම් ඒ මගේ පුතා කියලා එක ස්පර්ශයක්. දියණියක් ඉන්නවා නම් ඒ මගේ දුව කෙනෙකුට සාය පුරුෂයෙක් හැටියට සම්මත වෙලා ඉන්නවා නම් ඒ වගේ සාය පුරුෂයා ඒ වගේ මේ වගේ භාර්යාව මේ මේ ආදී වශයෙන් සුද්ධලක්ෂයන් තුළ ඒ තේරෙන්න තිබෙන මනුෂ්‍ය ස්වરૂපයේ ඉක්මවලා අපි වෙනත් නමකින් වෙනත් ස්වභාවයකින් ඒ ස්පර්ශ කරනවා මේ යඳුරු ටිකක් හොඳින් තේරුම් අරගන්නකොට මේ தත්ත්වය හොඳට තේරෙන්න පටන් ගන්නවා මේ ස්පර්ශයේ තියෙන ලක්ෂණය මොකද්ද ඇසයි කනයි නාසයයි දිවයි කයයි කියන මේ බාහිර පේන රූපේ මිනිස්සෙක් හැටියට වන්නේ ඒක පෙන්වීම. ඒක හැදරුවොත් මේ මිනිසයා මේ මේ නිබඳු කෙනෙක් නිබඳු නම් කොට ඇති කෙනෙක් හැටියට අපි හැඳින්වෙන්නේ මෙයයි මේ මට පේන වැටෙන හැටි මට යාගේ රැකී කියනවා කියලා අපි එහෙම ස්පර්ශයකින් පුද්ගලයා හඳුනා ගන්නවා. හැබැයි මේ ස්පර්ශ දෙකේදී අපිට ඇලෙන්න ගැටෙන්න තරම් එකක් හටගත්තේ නැහැ. නමුත් මෙතෙන්දී අපි අතිගා ගන්නවා පුත්‍ර ස්පර්ශය කියලා එකක්. නැත්නම් සමාධියේ ඥාති, මගේ හිතවතා, මේ මේ ආදි වශයෙන් මගේ හතුරා, මේ ආදි වශයෙන් මේ ආකාරයෙන් මනසින් ගොඩනගා ගන්නවා බුද්ධත්වයේ තුල එක එක දෘෂ්ටි. මෙන්න මේ දෘෂ්ටි තුනේ හට ගන්නා ස්පර්ශය නිසා තමයි මොහු මගේ හතුරා, මොහු මගේ මිතුරා, මේ මගේ නෑදෑයා, මේ මගේ හිතවතා, ඒ වගේම මේ ආකාරයෙන් නොඑක ආකාරයෙන් සුද්ධයෙන් පිළිබඳව අදහස් ඇති කරලා බැඳෙන්නේ හැඳෙන්නේ. අන්නේ බඳු ස්පර්ශයක් නිසා හටගන්න විඳය ඇති වුණා. අන්නේ මුල් කරගෙන. සසර ගමනට අපි ඇදෙනවා බැඳෙනවා. එහෙනම් මේ පැවැත්ම කරා ඇදී බැඳී හිටිනවා නම් අන්නේ පැවැත්ම කරා ඇදී බැඳී හිටීමේ හේතු වෙන විඳයක් ඇති කරන්නේ අන් ස්පර්ශයකින්ද? මෙන්න මේ ස්පර්ශය තමයි කියන්නේ අවිද්‍යාව සාගත ස්පර්ශ කියලා. අපි ඔන්නේ තේරුම් අරගන්න ඕනේ. එවන් ස්පර්ශයක් ගොඩනැගෙන හැටි. දරුවා ඉතාම කුඩා කාලේ මව කෙනෙක් විශේෂ රැකියාවකට ගියා නම් ඉතාම ලදරුවා කාලේ ගාලා ගියා නම් අවුරුදු 8ක් 10ක් 12ක් ඉඳලා ආපහු තම රටට එනකොට අර දරුවාගේ ස්වභාවය දැනගන්න පුළුවන්කමක් තිබුණේ නැත්නම් ෆොටෝ එකක්වත් දැකලා තිබුණේ නැත්නම් ඒ කාලේ තුල දැන් හිතෙන් මනෝ රාජ්‍යයක් මවලා මනෝ සුන්දර ලෝකයක් මවාගෙන ඉනවා වගේ පුතා දැන් මෙච්චර උසමහට ඇති දැන් ඉස්කෝලේ යන වයසේ ඉතින් දැන් මේ මේ ආකාරයට ඇති මෙහෙම හිත ඉතා සුන්දර ලෝකයක් මවාගෙන තම ගමට එන අවස්ථාවක් ලැබුණා නම් ඒ දින වෙලාවක් වුණොත් අර මතකයේ ඉන්න පුතා ලෝකෙන් දැක්කත් ඇහැට ස්පර්ශ කරලා දකින්න හම්බ වෙන්නේ නැහැ. තරහ එනකොට ළමයි යමහරා එනකොට පාසලක් ඇදලා ආයෙ යනවා ඒ ළමයි එහෙම දුවනවා, පයින්නවා, දඟලනවා, කෑකෝ ගහලා මේ දුවනකොට අර මවගේ ඇඟිලි හැදිලා කරලා ළමයි වැටුණා. ඒ මව වැටෙන්නේ එහෙම ගියා නම් අර ළඟට බනවදිනවා. දැන් කොල්ලෝ හැදිලා තියෙන හැටි අවලාන්තරම මේ ආදි වශයෙන් නෙවෙයි කියලා කියලා දොස් කියන්න බලනවා අතුලන්නේ. මොකද මොකද කෑ ගහන්නේ. අර පාරේ යන කොල්ලේ නෑදිච්ච කරන මගේ ඇඟේ හැදිලා ගියා මං තා පොඩ්ඩක් මේ කාරණුටත් වැටෙනවා. මේ ආදි වශයෙන් අර බෞද්ධයන්ට පුළුවන්. කවුද ඒ කොල්ලා? දන්නේ නැද්ද කවුද කියලා? කොහොමද දකින්නේ අවුරුදු මෙතර කාලයක් වෙන අතින් පිට වෙලා. ඔය තමන්ගේ පුතාව දන්නේ නැහැ. ඒ මගේ මනු පුතාද? අන්නේ හැංගීම එනකොට මොකද වෙන්නේ? අර බරහක් ඔක්කොම ඉවරයි. විශාල කෙලෙහරක් ඇති වෙනවා. මගේ පුතා කියන දෘෂ්ටියත් එක්ක. මෙන්න දෘෂ්ටි ස්පර්ශයක් හදගන්න හැටි. රූපේ දැක්ක ගැටුනේ නැහැ ඒක. තමන්ගේ හිතට ආවා මගේ පුතා කියලා සංඥාව දෘෂ්ටිය. මෙන්න මේ දෘෂ්ටිය මුල් කරගෙන හදගන්න. ඒ ආකාරය අනුකූල දේ දකිනකොට ඒ ළමින් ඒ ස්වභාවයෙන් අමතන ඒ ස්වභාවයෙන් ස්පර්ශ කළ ස්වභාවය. අන්නේ ස්වභාවයට කියනවා දෘෂ්ටි ස්පර්ශයෙන් යුක්ත වෙනවා. මෙන්න මේ දෘෂ්ටි ස්පර්ශය තමයි කිව්වේ මිත්‍යා දෘෂ්ටියෙන් බැඳිලා අන්නේ හේතුව තුලින් මිත්‍යා දෘෂ්ටියෙන් අවිද්‍යාපාරක ස්පර්ශය ලැබුවා කියලා. එනම් මේ ස්පර්ශය අවිද්‍යාව සහගතයි, අවිද්‍යාව සම්ප්‍රයුක්තයි. අවිද්‍යාව සමග ඉඳිනවා. මෙන්න මේ ස්පර්ශය තමයි අපි දකින්න ඕනේ. සසර ගමනට හේතු කරන ස්පර්ශය. ඇහැට දුක වෙනාට සසර ගමන උපදින්නේ නැහැ. සසර ගමනේ ගමන් කරන්නේ නැහැ, දුකට හේතු වෙන්නේ නැහැ. කන්ද සංදයන ඵලයට සසර ගමනට හේතුවක් නැහැ. දිවට රහදන්න ඵලයට, නාසයට සුවඳක් ගන්න ඵලයට, ශරීරයේ ස්පර්ශයක් දැනෙන ඵලයට සසර ගමනක් ඇති වෙන්නේ නැහැ. දුකට මුල් වෙන්නේ නැහැ. මොකද හේතුව අරිහත්ත්වයට අරිහත්ත්වයට පත් වෙන උත්තරයන් වහන්සේලා ඇහැට දැකලා තියෙනවා කන්ට ඇහිලා තියෙනවා ජීවනලාභයට හරියෙන් දැනෙන්න ලැබිලා තියෙනවා ඒ ස්පර්ශ ලබා තියෙනවා එහෙනම් නිස්පර්ශය සදාට නිරෝධ කරලා උන්වහන්සේලා වැඩිදී මොකද්ද අවිද්‍යාවසහගත ස්පර්ශ දුරු කරලා අපි දැනගන්න ඕනේ මේ ආකාරයෙන් අවිද්‍යාවෙන් හටගන්න ස්පර්ශ තේරුම් බාරගත්තා නම් මෙන්න ස්පර්ශ ස්පර්ශය කියලා දැනගත්තා දැන් ඒකට හේතුව කුමක්ද ඒ ස්පර්ශ වලට හේතුව කොහොමද? අපි ඒකත් හිතලා බලනවා. අපිට පැහැදිලිව පේනවා ස්පර්ශයට හේතුව මොකද්ද? අපි ඒවා අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන් බැඳගෙන සංවරාගයෙන් බැඳිලා ඒවා හරි වැදගත් කියලා හිතාගෙන දෘෂ්ටියකට බහැගත්තා. සත්පුද්ගල දෘෂ්ටියකට බහැලා, ආත්ම දෘෂ්ටියකට බහැලා. මේ ආකාරයෙන් ස්පර්ශ කරන පටන් ගත්තාම අන්නේ බඳු වන්නා ස්පර්ශයක් ඇති වුණා නම් මේක තමයි සසර දුකට හේතු වෙන ස්පර්ශය කියලා තේරුම් ගත්තා නම් මෙන්න මෙයා ස්පර්ශයේ ස්පර්ශයේ හැටියෙන් දැනගත්තා වෙනවා. ඒකට හේතුව මොකක්ද කියලා බලපුවාම අර අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් මුලාව නිසා චන්දරාගයෙන් බැඳිලා. අන්නේ හේතුවෙන් හටගත්තා වූ චන්දරාගයෙන් බැඳුනාව ස්වභාවයේ ඒ බැඳීම හැදීම තමයි මෙබඳු ස්පර්ශයන් යරි යරි පවත්වාට හේතුව. මෙන්න මේ කාරණේ දැනගත්තා. එහෙනම් ස්පර්ශය දකින්නවා ස්පර්ශයේ හේතුව දැනගන්න. ඒ වගේම මේ ස්පර්ශයේ හේතුව චන්දරාගය ඇයි පවතින්නේ? අනිත්‍ය දෙයක් බව, දුක්ඛ දෙයක් බව, අනාත්ම දෙයක් බවන වැටහීමයි. අන්න ඒ ටික හරියාකාරව වැටුණා නම් සමාන්ත තේරෙනවා. අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ මෙබඳු දුකින් ස්පර්ශ කරගෙන යනවනම් ඒකෙන් දුකක් 10ක් මිස අසහනයක් මිස අසහනත්වයක් මිස හරයක් ඇත්තේ නැහැ. ඒක අසහන වැඩ පිළිවෙලක් අත්හැරේ නැලී නිදීවිල සැකසෙන වැඩ පිළිවෙලක් කියලා දැක්කනම් අන්නේ දාර දැනගත්තා ස්පර්ශ නිරෝධයේ නිරායි කාන්තාවක් වෙනයි කියලා. එහෙනම් මොකද මේ මග මට අත්‍යවශ්‍යයි. මේ මගේ තමයි සැනසීම සාන්ත වෙන්නේ, ප්‍රණීත වෙන්නේ, දුකෙන් නිදහස් වෙන්නේ මේ මගේ ඊයෝ. ඒ ටික තේරුම් ගත්ත කෙනා මොකද කරන්නේ? එහෙනම් මම කොහොමද මේ ස්පර්ශයන්ගෙන් නිරෝධ කළ ගමන ක්‍රමය මොකක්ද කියලා හිතනකොට අන්න දකින්නවා ස්පර්ශයන්ගේ ආධිනව විශේෂ දකින්න එක හරියට දැකීමක් ඒ වගේම ස්පර්ශයන්ගේ ආධිනව දැකලා වෙන්වි අත්හැරීම වැඩි වෙන්වීම ලබන නිවනක්ද ඒ සාන්තයි ප්‍රණීතයි දුක නිදහස් කියලා දැක්කා මෙන්න මේ ටික යලි යලි සිහි කරනකොට අර මුක්තහගත වන්නා වූ ආදීනෝ පැත්තේ දැක දැක ඒ පැත්තෙන් වෙන් වෙනවා. ඒ වගේම ආනිසංස වශයෙන් දැක්ක නිවන්ත හිතකින් දෙනවා හිත අනත්ය භාවයටපත් වෙනවා. මෙන්න මේ ආකාරයෙන් පූර්ණ භාවයටපත් වෙනවාම කියනවා ස්පර්ශ නිරෝධය කරලා නිවන් අවබෝධ කරලා කියලා. දැන් මේක නිසා අපි ඔය ටික තේරුම් බාර ගන්න ඕනේ. ස්පර්ශයේ ස්පර්ශය හැටියට දකින්නේ කොහොමයි? ස්පර්ශයේ හේතුව චන්දරාගයේ මතුවෙන්නේ ආකාරයේ ඒකයි දැක්ක තේරුම් ගත්තා. එබඳු ස්පර්ශ නිරෝධ කරපුවාම නිවනවා තේරුම් ගත්තා. නිවිසැනසෙල් බව තේරුම් ගත්තා. එබඳු ස්පර්ශ නිවිසැනසෙල්ලා වූ මාර්ගයක්ද ආදීනෝ ස්පර්ශයන්ගේ ආදීනෝ දැකලා එයින් මෙන්වීමේ ආනිසංස දැකලා යලි යලි සීකරමින් ඊට නොකූලව හදේතු කරමින් අත්හරින්නටත් අත්හරලා අතුරු කරනටත් අතුරු කරලා යන මේ ආර්ය ශ්‍රායක මාර්ගයක්ද ඒකේ යුතු මාර්ගයක් තේරුම් අරගත්තා නම් අන්නේ හේතුවෙන් පුළුවන්කමක් ලැබෙනවා මේ පටිච්ච සමුප්පාදයේ ස්පර්ශයේ තුලින් ධර්මයේ තේරුම් අරගෙන අන්නේ ධර්ම මාර්ගය අනුගමනය කිරීමෙන් නිවන් අවබෝධ කරගන්න. මෙවන් උතුම් ධර්මයක් අපි නිතර සිහි කරන්න ඕනේ. ඒ ආකාරයෙන් සිහි කරලා නිදින්දින ගත පුරුදුනහම අපිට ස්පර්ශයන්ගේ ස්වභාවය විකින්නට වැටෙන්න පටන් ගන්නවා. එහෙනම් මේ ඇහැට පෙනෙන රූපේ මෙවන් වන්නා වූ ස්පර්ශය. මේ පෙනෙන ස්පර්ශය මොකක්ද? යමක් දකින්නකොට බලනකොට ඒ පැත්ත පේනවා. මල් ගහක් පේනවා. කුජලයේ පේනවා. ඒකත් ස්පර්ශයෙන් තියෙනවා. නමුත් ඒ ස්පර්ශයෙන් මේ අපි අයින් කරන්න කිව්ව ස්පර්ශය. එබඳු තේන දේවල් වල දැනෙන දේවල් වල අපි ඡන්ද ආගයෙන් බැඳුනොත් හරි වටිනා දේවල් නිත්‍ය වූ සැප වූ ආත්ම වූ කියන නිත්‍ය බැඳුනොත් ඒවා වටිනා දේවල් කියලා ඇහිලා ඒ වටිනා අදහකින් දෘෂ්ටි වෙනතු ඒවා බලන්න ගියා නම් අන්නේ හේතු නිසා තියෙනා විශ්වාසයක් තියෙනවා මෙන්න මේ විශ්වාසය තමයි අපිට දුකට හේතු වෙන අපි ගොඩනගන විශ්වාසය මෙන්න මේක අවිද්‍යාව නිසා ගොඩනගන නගන දෙයක් බව තේරුම් අරගෙන අන්නේ ගොඩනගන විශ්වාසයේ අසාරයි කියලා දැක්කහම නතර කරන්න දෙයක් නැහැ නතර වෙනවා. නැයි බඳු ස්පර්ශයෙන් ඒ වස්තුව දැක්කත් ඊට පස්සේ වටිනවා කියන දෘෂ්ටියකින් ස්පර්ශ කරන්නේ නැහැ. හරියට අපි ආභරණයක් අරගෙන අපිට හම්බ වෙච්ච අවුලකට එකක් හෝ නිදානේ කියලා රත් එකක් හෝ අපි අරගෙන එහෙම දෙයකින් අපිට හම්බෙලා කියලා වටිනා ආභරණයක් තිබුණා කියලා හිතාගෙන ඉන්නවා. සං සිදී මුතුමැණික් ආදී වුණා කියලා තියෙන හොඳ එකක් හැටියට හිතාගෙන කෝටි ගණනක් වටින හැටියට හිතාගෙන ඉන්නවා. හරි වරිණාදයක් කියන දෘෂ්ටියක අපි ඉන්නවා. නමුත් ඇත්ත බලපුවාම ඒක එහෙම නෙවෙයි නා. උරගාලා බලනකොට මේක හරයක් නැති ලෝහයක්, කිස් ලෝහයක්, නිකන් ඔතන ලෝහයක් කියලා යම් කිසි දැනගන්න හම්බුනාන. ඒ වෙලාවේදී මොකද සිද්ධ වෙන්නේ? අපිට තිබුණා වටිනා හතරම් මාළේ නැඳන් හතරම් හතරම් ආභරණය කියන බලාපොරොත්තුව අපෙන් ඉවත් වෙනවා. අන්නේ බලාපොරොත්තුව අපෙන් ඉවත් වෙනවා කියලා මොකද සිද්ධ වෙන්නේ? වඩනවා කියනවා යොක්තිය කරන විශ්වාසය දුර වෙලා යනවා. මෙන්න මේ ආකාරයට නිත්‍යයි සපයි ආත්මයි කියලා දෘෂ්ටියකින් යුක්ත වෙලා හරි සාර ධර්මයන් හැටියට තේන්නා වූ රූප, ශබ්ද, ගන්ධ, රස ආදී දේවල් මේ ලෝකේ තියෙන දේවල් හරි වඩනවා කියන දෘෂ්ටියෙන් විශ්වාස කරන්න පටන් ගත්ත විශ්වාසයක් තිබුණා. අපි දිනෙන් දින සීකර බලන්න ඕන මනස සීයෙන් ඉඳලා මම මේ ලබන්නා වූ දේශයෙන් සබඳු විශ්වාසයට ගෝචර වෙනවාද? මෙබඳු වැටහීම්, මෙබඳු ගැනීම් හිතෙන් යමක් ගන්නකොට හිතෙන් යමක් ස්පර්ශ කරනකොට ඒ ස්පර්ශ කරන රූපේ ශබ්දේ ගන්ධේ රසේ නැත්නම් ඒ කරපු පොට්ටබ්බේ හේත කොයිතරම් දුරට අවිද්‍යාසහගත ස්පර්ශයට යෙදෙනවද අන්නේ කාරණේ තේරුම් අරගත්තම අපිට පුළුවන් වෙනවා අවිද්‍යාසහගත ස්පර්ශයන්ගේ වෙන වෙලා හිටන් යථාර්ථයේ පිහිටාන්න එනක නිරෝධ කලේ ස්පර්ශයේ කුමක්ද අවිද්‍යාව මුල් කරගෙන හටගන්න ස්පර්ශය අන්නේ අවිද්‍යාව මුල් කරගෙන හටගන්න ස්පර්ශය දුරු කරගත්තා නම් නිරෝධ කරගත්තා නම් මේ විදිහට අපිට පුළුවන් කමක් ලැබෙනවා නිස්සබ්ද නිරෝධය නිසා ලබන නිවන් සාන්තිය උදා කරගන්න. නිකන් බලාපොරොත්තු වෙන්න ඕනි. එවන් දුවන්නාලේ නිවන් සාන්තිය සඳහා යම් ස්පර්ශයක් ඉවත් කළ යුතුද? ඒ ස්පර්ශය ඉවත් කරන්න ඕනේ. වැඩිම උතු ස්පර්ශයක් තියෙනවා. ඒකත් අපි දැනගන්න ඕනේ. කුමක්ද? කුසල මූලපත්‍ය ඒවා කුසල මූලපත්‍ය සංකාරා සංකාරපත්‍ය විඥානං විඥානපත්‍ය නාම රූපං නාම රූපත්‍ය පලායතන පලායතනපත්‍ය පස්සෝ මෙන්න ලබා ගත යුතු ස්පර්ශයක් එහෙනම් අපි ඉවත් කරන ස්පර්ශය මොකද්ද? අවිද්‍යාව සහගත ස්පර්ශය ඉවත් කරනවා. ලබා ගන්න ස්පර්ශය මොකද්ද? කුසල මූලපත්‍ය සංඛාරාතිය වතු කරගෙන කුසල මූලය හා සමග සම්බන්ධය ඇති ස්පර්ශයේ ඇතුළු කරනවා. මේ ස්පර්ශයෙන් අපිට මොකද ලබා දෙන්නේ? ඒ ලබා දෙන වේදනාවක් නැත්නම් මේ ස්පර්ශයෙන් ලබා දෙන වේදනාව අවිද්‍යාව ස්පර්ශයෙන් ලබා දෙන වේදනාව නෙවෙයි. ඒක අපි දකින්න ඕනේ. කුසල මූලපත්‍ය ලබා දෙන වේදනාවක් නැත්නම් ඒ ප්‍රාදීත හේතුව. අවිද්‍යාව පස්සේ ලබා දෙන ස්පර්ශයෙන් හටගන්න වේදනාවක් ඇත්නම් ඒක හේතු වෙන්නේ සංහාවට. මේ වෙනස ඔබේ තේරුම් අරගන්න ඕනේ. ප්‍රහාදීට හේතු වෙන නිසා මේ කුසල මූල සත්‍ය වැඩි යුතුයි. ප්‍රාදපත්‍ය අදිමෝක්ඛෝ අදිමෝක්ඛපත්‍ය භව භවපත්‍ය ආජාති කියලා හටගන්න ක්‍රමයක් තියෙනවා. ඒකත් ජරා වටේටපත් වෙනවා. නමුත් එහි කෙලවර මොකද්ද? ඒව මේ තේසන් ධම්මාන සමුදය හෝති කියලා කෙලවර වෙනවා නිසා ඒරුණේ දස හේවරස දුක්ඛකන්දක සමුදය හෝති කියලා කෙලවර වෙන්නේ කුසල මූලයෙන් හටගන්න ස්පර්ශය. ඒ නිසා හටගන්න පරිත්‍යාගම පරිසරයක්. දුකට හේතු වෙන්නේ ධර්මයක් පහළ කරලා දෙන්න හේතු වෙනවා. මෙන්න මේ කිව්ව කාරණේ හරියට තේරුම් ගත්තා නම් අපිට පුළුවන්කම ලැබෙනවා ධර්මානුකූලව ධර්මානුරූප කර්ම වතහාගෙන ඒ ස්පර්ශය වතහා ගන්නට. අත්‍යරීති ස්පර්ශය අත්‍යරින්තෝනේ කුසල මූලයෙන් හටගන්න අනුගමනය කෙරෙන ස්පර්ශය අනුගමනය කරන්න ඕනේ. මේ දෙක හරියාකාරව පැරෙන්න සිද්ධ කරගෙන ගියා නම් ආර්යසායක වාර්ගයේ පූර්ණභාවයට පත් වෙලා මාර්ගාවබෝධය ලැබුණාම අන්‍යයේ නිසා පිටල හැකියාව ලැබෙනවා ඔය කියන ස්පර්ශය නිරෝධ කළ යුතු ස්පර්ශය නිරෝධ කරලා වැඩි යුතු මාර්ගයේ ස්පර්ශය වඩලා ඒ තුලින් යථාභෝධය පූර්ණ කරගෙන සසර දුකෙන් මිදෙන්න නිවන් ආභෝධ කරගන්න. නිසා අපි දකින්න ඕනේ කුසල මූල පත්‍ය සංඛාරා කියන අර්ථය අනුව අපි මේ වැඩි යුතු ස්පර්ශයක් ආර්යසායක වාර්ගයෙන් අපි රකින්නේ. කුමන දේ ආකාරයි. යම් මගක් අතුරු කරනකොට සාධිනක්ෂේත, ද්වේෂක්ෂේත, මෝහක්ෂේත හේතු වෙනවා නම් ඒක ස්පර්ශ කරලා ඒ මඟ තුලින් අපි අනුගමනය කරලා මේ තුලින් සාධක්ෂේ, ද්වේෂක්ෂේ, මෝහක්ෂේ කරනකොට ඒ නිවන් අවබෝධ කරනවා නැත්නම් අවිද්‍යාවෙන් හටගත් ස්පර්ශ නිරෝධ වෙනවා. දැන් අවිද්‍යාවෙන් හටගන්නා යම් ස්පර්ශයක් නිරෝධ කරන්න ඕන නම් අපි ඒ ස්පර්ශය නිරෝධ කරන්න අවිද්‍යාවෙන් හටගන්න එකක්ද නැද්ද කියලා දැකෙන්න තියෙන්න ඕනේ. අවිද්‍යාවෙන් හටගත් එකක් නම් කොහොමද දැනගන්නේ? ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මුල් වෙලා යම් කිසි ස්පර්ශයක් හටගත්තා නම් අන්නේ ස්පර්ශයේ අවිද්‍යාව හේතුක ස්පර්ශයක්. මේක අපි දකින්න ඕනේ. අපි කරන කියන හිතන වැඩකට නැත්නම් යම් කිසි අරමුණක් ඇති කියන අදහසක් ඇති කරන වැඩක් කරනකොට ලෝභයේ, ද්වේෂයේ, මෝහයේ නැදෙන එකක් නම් ඒ සඳහා ලැබෙන්නා වූ සියලුම සාධනා දකින්න ඕනේ. ඒ සඳහා ස්පර්ශ කරන ඇසෙන් කනින් දෙන්නාගේ ශරීරයෙන් ස්පර්ශ කරනවාද යම් කිසි දෙයක්. ඒ ස්පර්ශ කරන්නේ අවිද්‍යාවකට ස්පර්ශය. ඒ වගේම අයෝධයෙන් අදීතියෙන් නමෝධයෙන් කටයුතු කරනකොට යම් කිසි ආකාරයක් අරිහත්මේ කරනවාද ඇසෙන් කනින් දෙන්නාගේ ශරීරයෙන් මනින් ඒවා කුසල මූලයෙන් හේතු වෙන ස්පර්ශය. මේ ස්පර්ශයේ වෙනද තේරුම් අරගෙන ඊට අනුකූලව කටයුතු කරපුවාම අපිට පුළුවන්කම ලැබෙනවා ස්පර්ශ නිරෝධ කරලා එන පස්ස නිරෝධා වේදනා නිරෝධෝ ආදී වශයෙන් වේදනා සංඥා උපාදාන භව ජාති ජරා මරණ නිරෝධ කිරීමෙන් නිවන් අවබෝධ කරගන්න. ඒ උත්තරීතර කරවන්නා ධර්මාභෝධයේ මනසේ වටහාගෙන තේරුම් අරගෙන ඊට අනුකූලව කටයුතු කරලා දුකින්දී නිවන් සාක්ෂාත් කරගැනීමේ සාන්තිය උතුම් මාර්ගයෙන් දුක් නිදහසෙන් බලාපොරොත්තු වෙන්නේ සෑම සිල් ලෝක සත්‍යයේ යමා සාන්ති ධර්මයේ අවබෝධය වෙනවා අනිස්ථාන කරනවා සෑම දිනකටම යහපත් වේවා. එක්තාවතා සම්හේහි සම්බසම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්